නමෝ තස් භගවතු ආරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු ආරහතු සම්මා සම්බුද්දස්ස ඒතං සංසං ඒතං සංවිතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බෝ ප්‍රතිපටි නිස්සග්ගෝ සංහස්සයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානං මේ ශාන්තය මේ ප්‍රණීතය එනම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම සියලු උපසීම අතහැර ගැනීම සංහාව ක්ෂය කිරීම නොයල්ම නම් වූ විරාගය නැවත්ම නම් වූ නිරෝධය නිවීම නම් වූ නිපාතය අතිපූජනීය මහෝපාධ්‍යාය මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන කරුතර යෝගාවචර මහා සංඝරත්නයේ නමතරයි නිබ්බාණ යන මාතෘකාවට තේ පැවැත්වෙන දේශනා මාලාවේ 26 වන දේශනයයි මේ සත්‍යයේ අසත්‍යයේ යන සංකල්ප දෙක සම්බන්ධයෙන් සාමාන්‍යයෙන් ලෝකයේ සම්මතව පවතින මති මතාන්තර ගැන ඉතාමත්ම ගැඹුරු විග්‍රහයක් කාලකාරාම සූත්‍රයේ අඩංගු වෙන බව මෙතෙක් කළ විවරණයෙන් පවා අපට පෙන්වන පෙන්විය බව පෙන්වනවා. පාඨාන්තර අතුරින් නිවැරදි පාඨය තෝරා බේරා ගැනීමට පවා අපහසු තරමට වල්බිහි වී ඇති මේ අගනා සූත්‍ර දේශනාවට ලං වීමට සෑහෙන කලාවක් ඉදිරි කර ගන්න අපට සිද්ධ වෙනවා. ශාස්ත්‍රීය ස්වરૂපයක් දරන අර්ථ විවරණ නිරුක්ති ආදී ඔස්සේ දැන් අපි මේ සූත්‍රයේ මූලික අදහස් ටික මත කරගෙන තිබෙනවා. දැන් මෙතෙන්දී අපිට තිබෙන්නේ මේ සූත්‍ර දේශනාවෙන් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන මේ ගැඹුරු දර්ශනය ලෝකයාට ඉදිරිපත් කරන ගැඹුරු දර්ශනය ප්‍රතිභාණය තුලින් අපේ ප්‍රත්‍යක්ෂයට ලං කර ගන්න උත්සාහ කර ගැනීම. තර්කයෙන් තවා උපමත්තම් කළ දෘෂ්ටි, සත්ත්ව පරියාහත දිට්ඨි නිපදවන නිෂ්පාදනාගාරය වන කලායතනයේ අතුල්පත්ත විශිෂ්ට ඥාණයෙන් දැකලා තේරුම් ගත්තු තථාගතයන් වහන්සේට ඒ සලායතනයේ පිටපත්ත පමණක් දකින පුහුදුන් ලෝකයා සමග අදහස් හුවමාරු කර ගැනීම එක්තරා විදිහක ගැටලුවක් වුණා. මේ ගැටලුව තේරුම් ගැනීම පහසු වීමට අපේ එදා ඛණ්ඩ සංයුත්තේ හේනපින්දුපම සූත්‍රයෙන් අර විඥානයේ මායාවකට උපමා කරන තැන ඒ සූත්‍ර දේශනාව උපුටා දැක්වුවා. සේයථා වික්කරේ මායාකාරවා මායාකාරං තේවා දිවා ධාතු මහපතේ මහා මායං විදංසෙය සමේනං චක්ඛුමා පුරිසෝ පස්සෙය නිජ්ජායේ යෝනිසෝ උපරික්ඛේය සමේනං පසතෝ නිජ්ජායතෝ යෝනිසෝ උපරික්ඛතෝ චිත්තකඤ්ඤේව කායය තුච්ඡකඤ්ඤේව කායය අසාරකඤ්ඤේව කායය කිංසිය අභික්කවේ මායා මායාය සාරෝ ඒවමේව කෝ භික්කවේ යම් කිංචි විඥානං අතීත අනාගත පච්චුප්පන්නං අජ්ජත්තං වා භෛද්ධා වා ඕලාරිකං වා සුඛමං වා හීනං වා පණිතං වා යම් দূරේ සම්තිකේවා තං භික්ඛුපස්සති නිජ්ජායති යෝනිසෝ උපපරික්ඛති පසුතං පසුතෝ නිජ්ජායත යෝනිසෝ උපපරික්ඛතෝ චිත්තකන්නේව කායති සුච්චකන්නේව කායති අසාරකන්නේව කායති කිංසියා භික්කවේ විඥානේ සාරෝ යම් යම්සේ මහණෙනි මායාකාරී හෝ මායාකාර අතවැසියෙක් මේ කාලයේ විවහාරින් කියනවා විඥාකාරී හෝ විඥාකාර අතවැසියෙක් සිව් මහා සංධියක මායාවක් විඥාවක් දක්වන්නේද එය නුවණැති පුද්ගලයේ පුරුෂයෙක් බලන්නේය සුනුවණින් සලකන්නේය නුවණින් විමසා බලන්නේය ඒ කියන්නේ සිතා බලන්නේ නුවණින් විමසා විමසා බලන්නේය එසේ එය බලන්නා වූ එහෙම නැත්නම් එය දකින්නා වූ ඒ ගැන සිතන්නා වූ එය නුවණින් නුවණින් විමසා බලන්නා වූ ඔහුට ලෙස වැටෙන්නේ බොල් ලෙස වැටෙන්නේ નિසරු ලෙස වැටෙන්නේ කොයින්ද මහණෙනි මායාවක විඥාවක කාර්යයක් හරියක් එසේම මහණෙනි යම්කිසි විඥානයක් අතීත අනාගත හෝ ප්‍රත්‍යুৎপন্ন හෝ ආධ්‍යාත්මික හෝ බාහිර හෝ ඕලාරික හෝ සූක්ෂම හෝ සියුම් හෝ තීන හෝ ප්‍රණීත හෝ දුර හෝ ළඟ හෝ යම්කිසි විඥානයක් වික්ෂුවක් දකින්නේ බලන්නේ නුවණින් දකින්නේ කියන එකයි සිතින් ඉගෙන සිතා බලන්නේ නුවණින් විමසා බලන්නේ එසේ බලන්නා වූ ඒ භික්ෂුවට එය හිස් ලෙස බොල් ලෙස නිසරු ලෙස වැටෙන්නේ ගැටි කොන්ද මහණෙනි විඥානයක හරයක් මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ විඥානයේ මායාවකට උපමා කර දේශනා කළා තිබෙනවා මේක අනිකුත් කිසිම දර්ශනයක නැති විදිහේ මහා පුදුම දේශනාවක් මක්නිසාද ආත්ම දෘෂ්ටිය ආත්ම දර්ශනය අනිකුත් හැම පදනමක්ම දෙදරාගෙන යනකොට අල්ලගන්නේ මේ විඥානයයි. මේ විඥානයත් බුදුරජාණන් වහන්සේ එතකොට නිසරු ලෙස, හිස් ලෙස, බොල් ලෙස, නිසරු ලෙස, මායාවක් ලෙස, විඥාවක් ලෙස මෙතෙන්දී මේ දක්වලා තියෙනවා. මේ විඥාන පිළිබඳ මේ බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළ කාරණය අප තවත් දුරටත් ඒක විග්‍රහ අර්ථ විවරණයක් වගේ තවත් දුරටත් ඒක තේරුම් ගැනීමට උත්සාහ කරන දැන් ඒ කාලේ මායාකාරයා කියලා කිව්වේ විඥාකාරයා. එහෙමත් නැත්නම් ඊටත් වඩා ව්‍යවහාර භාෂා පාවිච්චි කරනවා නම් මැජික්කාරයා. අපි හිතමු දැන් විඥාකාරයෙක් යම්කිසි ශාලාවක විඥා දර්ශනය, විඥා දැක්මක්, මැජික් දැක්මක් පවත්වනවා. එතෙන්ට පැමිණි පිරිස අතරින් යම්කිසි නුවණැස් ඇති පුද්ගලයෙක්, ඥානවන්ත පුද්ගලයෙක් කල්පනා කරනවා මම අද මේ විඥාව හරියටම දකින්න ඕන කියලා ඒ විදිහට අදිෂ්ඨානයක් කරගෙන අනිත් අයට නොපෙනී අර වේදිකාවේ කොනක සංගවි ගන්නවා විද්‍යාව විද්‍යා දර්ශන ආරම්භයේදී. එහෙම සංගවිගෙන ටික වෙලා බලාගෙන ඉන්නකොට මේ විද්‍යාකාරයා කරන දේ ඒ දර්ශනය ආරම්භ වුණාම වැඩි වෙලා යන්න කලින් මේ පුද්ගලයාට පේනවා අර විද්‍යාකාරයා ඒ කපටිකම් ඒ ව්‍යාජ උපකරණ හොර නූල් හොර බොත්තම් හොර සාප්පු ඒ හැම දෙයක්ම අර පෙට්ටිවල තියෙන බොරු වඩි ඒ හැම එකක්ම මේ පුද්ගලයාට පේනවා. අර ප්‍රේක්ෂකාගාරයේ අර ශාලාවේ සිටින අයට පේන්නේ නැති ඒ රහස් උපකරණ ආදිය සියල්ලම හොඳට පේනවා. අනිව පේන්න ගත්තම මේ පුද්ගලයාට අර මේ එකකවත් විද්‍යාවක් මැජික් එකක් නැහැ කියන හැඟීමක් එනවා. ඒ පිළිබඳව එක්තරා විදියක කලකිරීමක් ඇති වෙනවා. අර කලින් තිබුණු ඒ විද්‍යා දර්ශනය විද්‍යා දර්ශන දැකීමේදී ඇති වුණු කුතුහලය, විස්මය, ත්‍රාසය, ආසය වැනි කිසිම හැඟීමක් මේ තනත්තා තුළ ඇති වෙන්නේ ඒ වෙනුවට එක්තරා විදිහක උපේක්ෂාසහගත සංසුන් හැඟීමක් ඇති වෙන්නේ. ඒකවල විද්‍යාවේ තවත් බලන්න දෙයක් නැති නිසා මේ පුද්ගලයා ඒ උපේක්ෂාව පිටම ඊළඟට අර ප්‍රේක්ෂකාගාරය දියා ප්‍රේක්ෂක ශාලාව ඒ නරමන්නන් දෙස නෙත්‍යමු කරනවා. එතකොට ඔන්න වෙනස පෙනෙනවා මේ මේ එනම් පිටින්ම ඒ ශාලාව දික් කරගත්තු ගෙල් වලින් ගෙලවල් වලින් පිරුණු ශාලාවක් කටවල් අරගෙන අසුත් අරගෙන බලාගෙන සිටින ආ ඕසු ආදී හඬ නගමින් ඒ විස්මය ප්‍රකාශ කරන ජනකායක් මේ මේ පුද්ගලයාට පෙනෙනවා. ඒකට එක්තරා විදිහක සංවේගයකුත් අනුකම්පාවකුත් ඇති වෙනවා. කමුත් ඒ தත්ත්වෙ හිටියා නේද කියලා. අන්න ඒ විදිහට එතකොට විද්‍යාව පිළිබඳව හරියටම හරියටම මේ පුද්ගලයා දැක්කා. ඒකලා ඉතින් විද්‍යා දර්ශන අවසන් වුණාට පස්සේ මේ ශාලාවෙන් එළියට එනවා. එළියට ඇවිල්ලා අනිත් අයට නොපෙනියන්න උත්සාහ කරන්නේ නමුත් යම් කිසි ඒ තමන් අඳුරන මිත්‍රයෙක් ඒ ප්‍රේක්ෂක ශාලාවේ ඒ විද්‍යාව නරඹු කෙනෙක් හමු වෙනවා. ඒ තැනත්තා පටන් ගන්නවා ඊළඟට මේ විද්‍යාව තුන මේ විද්‍යාකාරයගේ හපන්කම් ගැන විස්තරයක් ලොකු ප්‍රශංසාත්මක විස්තරයක් කියන්න පටන් ගන්නවා මේ තමගේ යාළුවත් ඊට හවුල් වෙය කියලා. නමුත් ඒ උපේක්ෂාවකින් අහන් ඉන්නවා මිසක් මේ නුවණැති ඇති පුද්ගලයා මේ අවස්ථාවේ අර වෙනදා වගේ ඒවා ගැන උනන්දුවක් නැති බවක් පෙන්වන්න කරනවා. ඒකට මේ මිත්‍රයාට මේක ලොකු පුදුමයට කාරණයක්. මේ මිත්‍රයා අහනවා ඇයි ඔබත් මේ ශාලාවේ නේද හිටියේ කියලා. ඒකට මේ නෝන ගති පුද්දල ප්‍රකාශ කරනවා ඔව් මම හිටියා තමයි ඒ ශාලාවේ ඔබ නිදාගෙනද හිටියේ නෑ නෑ මම නිදාගෙන නෙවෙයි හිටිය අවදියෙන් හිටියේ. එහෙමනම් හොඳට සැලකිල්ලෙන් බැලුවේ නෑ නැතුව වෙන්නේ නෑ මම සැලකිල්ලෙන් තමයි බැලුවේ. කොයිතරම් සමහර විට මම කනට වැඩි සැලකිල්ලෙන් බැලුව නිසා වෙන්නේ ඔබ සැලකිල්ලෙන් බැලුවයි කියලා කියනවා ඒ වුණත් විද්‍යාව මේ විද්‍යාව දැකි දැක්ක බවක් නම් පේන්නේ නැහැ. එතකොට මේ අවසාන වශයෙන් මේ පුද්ගලයා දෙන පිළිතුර මොකක්ද? නෑ මම දැක්කා ඒක මම මේක කොයිතරම් හොඳින් දැක්කද කියතොත් මට ඒකේ විඥාවක් මැජික් එකක් මට ඒකේ පෙන්වන්නේ ඔන්න ඔය විදිහට එතකොට මේ සංවාදයෙන් අපිට තේරුම් ගන්න පුළුවන් මේ සංවාදයේ ආශ්‍රයෙන්. ඒ කියන්නේ නුවණැස ඇති පුද්ගලයා සාමාන්‍ය මතකින් පමණක් අර විඥාව නරඹු පුද්ගලයා අතර මේ කරන මේ සංවාදයේ ආශ්‍රයෙන් අපිට තේරුම් ගන්න පුළුවන් මේක අර කාලකාරාම සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ අර ප්‍රහේලිකා ස්වරූපයෙන් ඉදිරිපත් කළ අර වාක්‍ය කීපය. බුදුරජාණන් වහන්සේටත් මේක ලොකු ගැටලුවක් වුණා. අක්නිසාද මේ විඥානයේ මායාව විඥාන මායාවේ අතුල් පැත්ත බුදුරජාණන් වහන්සේ තේරුම් ගත්තා. ඒකත් අර අර නුවණැති ඇති පුද්ගලයා වේදිකාවේ කොනක සංගවි සිටලා දුටුවා වගේ දෙයක් බුදුරජාණන් වහන්සේත් කරේ. ලෝක වේදිකාවේ කොනක සංගවි සංගවි සිටීම සිටීමෙනුයි ඒ අවබෝධය ලබා ගත්තේ. ප්‍රතිසල්ලාන කියන වචනේ කියන සංගවිලා සිටනවා කියන අදහසකුත්. ඒ විදිහට ප්‍රතිසල්ලීනවයි අර සලායතන ඒ ඇතුල් පැත්ත දුටුවේ බුදුරජාණන් වහන්සේ. ඒක නිසා ඒ ඇතුල් පැත්ත හරියට දුටුව නිසා තමයි අර විදිහට අර ලෝකයා සත්‍ය සහ අසත්‍ය පිළිබඳව කරන තර්ක විතර්ක ආදිය පිළිබඳව එක්තරා උපේක්ෂාවකින් බුදුරජාණන් වහන්සේ ඒ දිසා ඒ දෙස බලන්නේ අර සූත්‍රයෙන් හැඟුණා ආකාරයට. පළමුවෙන්ම ඒ සූත්‍ර සමග අපි සංසන්දනය කරනවා නම් දැන් මේ ඉදිරිපත් කරගත් උපමාව මේ නිදර්ශනය අර බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා යම් වික්‍රේ සදේවකත් ලෝකස් සමාරකස් අබ්‍රහ්මකස් සම්මන බ්‍රාහ්මණියා පජායත දේව මනුස්සාය දිත්තං සුතං මුතං විඤ්ඤාතං කත්තං කරියේසිතං අනුචරිතං මනසා සමහං ඥානාමි තමං අභ්‍රඥාසින් තං තථාගතස්ස විදිතං කියලා පළවෙනිම ප්‍රකාශ කරනවා. ඒකේ අදහස දෙවි මිනිසුන් අබ්‍රහ්මා මාර්යා බ්‍රහ්මයා සහිත ඒ සදේක ලෝකයා විසින් යමක් දකින ලදද අසන ලදද විඳින ලදද සිතින් ගන්නා ලදද සිත සිතින් ගන්නා ලද සිතින් පැමිණිය පැමිණෙන ලද්ද විමසා බලන ලද්ද කල්පනා කරන ලද්ද ඒ සියල්ලම මම දනිමි මම දනිමි කියලා නැවතුන්නේ මම විශිෂ්ට ඥානයෙන්ම දැනගතිමි සමහන් අභඤ්ඤාසි සං තථාගතස්ස විදිතං කියන එකෙන් තේරෙන්නේ තථාගතයන් වහන්සේ ඒක තේරුම් ගත්තා. ඒකේ යථා ස්වභාවය තේරුම් ගත්තා. ඒක හිස් දෙයක්, බොල් දෙයක්, નિසරු දෙයක් හැටියට තේරුම් ගත්තා. අන්නේ ඒ තේරුම් ගැනීම හොඳ නිසාම තමයි අර වඩාගල කිල්ලෙන් බැලුවා. අර ප්‍රේක්ෂක සමූහයට වැඩිය අර ප්‍රේක්ෂක ඒ නරඹන්නන්ට වැඩිය හොඳින් බැලුව නිසා. එහෙමත් නැත්නම් වෙන විදියකින් කියනවනම් විද්‍යා දැක්ම දුටුව නමුත් නැරඹුවේ නැහැ. නරඹන්න බැරි තත්වයකට බුදුරජාන් වහන්සේගේ හිතපත් වුණා. අන්න ඒක නිසා තමයි අර තමන් ඥානානි තමන් අභ්‍යඥාසින් සංකත ලැබෙතස්ස විදිතා. ඒ අවබෝධය නිසාම ඒ නිසරු බව නිසාම සංකතගතෝ න උපක්ඛාසි. තථාගතයන් වහන්සේ ඒවට හේතු වුණේ නැහැ. ඒවා පිළිබඳව ස්ථාවරයක් ගත්තේ නැහැ. ඥානාමි පස්සාමි තථේව ඒතං ගණිමි දකිමි මෙය මෙසේමයි කියලා ඒ විදිහට අජ්ජෝසිතං නැති තථාගතානං තථාගතයන් වහන්සේලාට අර වෙලී පැටලී සිටීමක් අර විදිහට අර ලෝකයා සාමාන්‍ය දෘෂ්ටිගතික ලෝකයාට වගේ වෙලී පැටලී සිටීමක් නැහැ. මෙන්න මේ අනුව අපිට තේරුම් ගන්න පුළුවන් අර මුල් කොටස. අර සංවාදයේ ආශ්‍රයෙන්ම මේ කාරණය තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම වඩාත් අර සංවාදයේ ආශ්‍රයෙන් තවත් තේරුම් ගන්න පුළුවන් කොටසක් තමයි දැන් ඊළඟට කියවෙන්නේ කාලකාරාම සූත්‍රයේ ඉතිකෝ වික්කේ තථාගතෝ දිත්තා දත්තබ්බං දිත්තං නමඤ්ඤති අදිත්තං නමඤ්ඤති දත්තබ්බං නමඤ්ඤති දත්තාරං නමඤ්ඤති මෙසේ තථාගතයන් වහන්සේ තථාගත තෙම දුටු දුටු දෙයින් වෙන්ව දුටු දෙයින් අන්‍ය වූ දුටු දෙයින් පරිබාහිර වූ එහෙම නැත්නම් දුටු ගවින් පරිබාහිර වූ දැකිය යුතු දැක්මක් ඇතැයි නොහඟී. ඒක හරියට අර අර පුද්ගලයා අර එළියට ආවට පස්සේ අර නුවණැස ඇති පුද්ගලයා එළිය ශාලාවෙන් එළියට ආවට පස්සේ තමා විද්‍යාව දැක්කා විද්‍යාව නරඹුවයි කියලා කෙලින් කියන්න බැරි තත්ත්වයක් තථාගතයන් වහන්සේටත් ඇති වුණා. මක්නිසාද තථාගතයන් වහන්සේගේ සලායතනයේ පිළිබඳව අතුලත ක්‍රියාකාරීත්වයේ හේතුප්‍රත්‍ය සම්බන්ධ දුටුවා නිසාම ඒ අවබෝධය ලැබුවා දුටු කෙනෙක් නෑ දුටු දෙයක් නෑ දුටු බවක් විතරයි දිට්ඨියක් පමණයි දිට්ඨිය දිට්ඨමත්නම් අර බාහ්‍ය සූත්‍ර ආදීන් අපි එදා උපුටා දැක්වුව කාරණා මේ කවුරුරටත් තේරුම් ගන්න පුළුවනි දිට්ඨියක් පමණයි එතන තියෙන්නේ දුටු බවක් මිසක් දුටු දෙයක් දකින්න දෙයක් නෑ එතන මැජික් එකක් නෑ එතන ඒක නිසා තමයි විච්ඡා දැක්කබ්බන් විච්ඡන් නමඤ්ඤති. ඒ කියන්නේ ඒ තමා විඥාවක් දැක්කයි විඥාව නැරඹුවයි කියන ඒ විදිහට මඤ්ඤණාවක් ඇති කරගන්න බෑ. ඒ වගේම අදිච්ඡන් නමඤ්ඤති. දැන් අර තමා ඒ පුද්ගලයාගේ මිත්‍රයාට උන්ට කොනකම තිබුණා. මේ තමාගේ මේ යාළුවා මේ නුවණ මේ පුද්ගලයාව ඒ මේ ශාලාවේදී නිදාගෙන හිටියද කියලා දැනගන්න. එහෙම නැත්නම් ඒක දැක්කේ නැද්ද කියලා. එහෙමත් කියන්න බැරි තත්ත්වයක් තියෙනවා. අදිත්‍යං නමඤ්ඤති. තථාගතයන් වහන්සේ මේවා නොදුටුවත් නොවේ. අදිත්තන්න මන්නේ. නොදුටුවයි කියලා කියන්නත් බෑ. ඊළඟට දත්තාරං නමන්නේ. දත්තපන් නමන්නේ. දකින්න දෙයක් නෑ මෙතන. ඒ උපේක්ෂාව කොයිතරම් වැඩි වුණාද කියතොත් අර විද්‍යා දර්ශනය එපා වෙලා අර නරමන්නන් දිහා බැලුවා. අන්න ඒ විදිහට අර මැජික් දර්ශනයේ ඒ කාරණේ අවශ්‍යම අපිට හිතා ගන්න පුළුවන්. මෙතන දකින්න දෙයක් නෑ. දුටු බවක් විතරක් මිසක් දැකිය යුක්තක් මෙතන නැහැ කියන අවබෝධය තථාගතයන් වහන්සේ ලැබුවා. ඒ වගේම දත්තාරන්න මඤ්ඤති. දකින්නෙක් නැහැ. අර ශාලාවෙන් පිට වුණු කට්ටිය අනිත් ඔක්කොම නරඹන්න මේ පුද්ගලයා විතර නරඹන්නෙක් නෙවෙයි, ප්‍රේක්ෂකයෙක් නෙවෙයි. ප්‍රේක්ෂකයා කියන ලේබලයට ගැලපෙන්නේ නැහැ. මක්නිසාද අර වේදිකාවේ කොනක ඉඳගෙන අර මැජික් එකේ ඇතුළේ දැක්ක නිසා. ඔන්න විදිය දත්තාරන්න මඤ්ඤති. ඒ ආශ්‍රයෙන් අපිට ඒ ටිකක් තේරුම් ගන්න පුළුවනි. ඊළඟට කියනවා පිටුකෝ වික්‍රේ තථාගතෝ ditthසුත මුතදී ඊළඟට අර මුල් කොටසේ තව අපට තැහැරුණ කොටස තමන් අර ඥානාමි කියන ප්‍රශ්නය නිසා මේ ඊළඟට මතුවෙනවා තථාගතයන් වහන්සේ ලෝකයාට ප්‍රකාශ කළොත් තමන් නජානාමි කිවදෙයන් කම්මමාසංසා මා මේ විද්‍යාව දුටුවේ නැහැ කියලා ප්‍රකාශ කළොත් ඒක බොරුවක් වෙනවා. ඒක නිසා තමයි අර සංවාදයේ අවස්ථාවේදී අර ලොකු ගැටලුවකට මුහුණ පාන්න සිද්ධ වුණේ අර නුවණැති පුද්ගලයාට. තමන් නොජානාමි. මම එය නොදැනිමි කියන්නත් බෑ. එහෙම කිව්වොත් බොරුවක් වෙනවා. අර ශාලාවේ ඇතුලේ නිදාගෙනත් නෙවෙයි අවදීන් හිටියේ. ඊළඟට ජානාමිච්ච නැච ජානාමි. මේ දෙක එකතු කරලා කියන්නත් බෑ. නියම ජානාමි නැ ජානාමි කියලා කියන්නත් බෑ. නුදුටුවෙත් දුටුවෙත් නැහැ නුදුටුවත් නැහැ කියලා කිව්වොත් ඒකත් දෝෂයක්. ඔන්න ඒ විදිහේ තත්ත්වයක් තියෙන්නේ. මක් නිසාද මේ අර අභ්‍යඥාති අභිඥාති ඒ විශිෂ්ට ඥානින්ම තේරුම් ගත්තු නිසා. විශිෂ්ට ඥානින් දුටු නිසා තමයි ඒක හොඳ හැටියෙම තේරුම් ගත්තේ. එතකොට ඒ ඒ ආශ්‍රයෙන්ුත් අපිට ඒ ඒ මැජික් දර්ශන ආශ්‍රයෙන් ඒ සූත්‍රයේ කොටසක් තේරුම් ගන්න පුළුවනි. ඊළඟට අදට එන හරිය ඉතිකෝ වික්කෝ තථාගතෝ ditthසුතමුත විඤ්ඤාතබ්බේසු ධම්මේසු සාදී ඒව සාදී සම්මාච පනසාදී සම්කාදීම්මා අඤ්ඤෝතාදී උත්තරීතරෝවා අනිතතරෝවා නත්ති කියලා විදිහට දේශනා වෙනවා දේශනාවේ තිබෙනවා ඒ කොටසේ තරකාදී කියන වචනේ අපි එදත් ඒ ගැන විස්තරයක් කළා සාදී කියන වචනේ සාමාන්‍යයෙන් තෝරන්නේ නම් අර අෂ්ටලෝක ධර්මයෙන් නොසැලෙන ස්වභාවය කියන ඒ විදිහටයි බොහෝ දුරට තෝරන්නේ බොහෝ අවස්ථාවල තෝරන්නේ නමුත් මෙතන මේ කියන පාදී බව ඒකමත් නොවේ. අර දෘෂ්ටි පිළිබඳ දෘෂ්ටි ගතිකයන් පිළිබඳව අනුගමනය කරන මධ්‍යස්ථ ප්‍රතිපත්තියයි මෙතන පෙන්눔 කරන්නේ. ඒකාන්ත සත්‍ය කියලා කියන්නේත් නැහැ ඒකාන්ත මුසාව කියලා කියන්නේත් නැහැ. ඒකෙත් එක්තරා ප්‍රමාණික සත්‍යයක් තියෙනවා කියන හැඟීමක්. ඒක නිසා තමයි අර මිත්‍රයාට එකපාරටම එක එක හිලා උත්තරයක් දෙන්න බැරි කෙලින් උත්තරයක් දෙන්න බැ. ඒ විදිහේ තත්ත්වයක් තියෙන්නේ. අර කාදී බව නිසා. ඒකත් හරි මේකත් හරි වගේ. ඒක චපල බවක් නිසා නෙවෙයි, නිදුතු බවක් නිසා නෙවෙයි, නමුත් මේකේ තියෙන එක්තරා ගැඹුරු කාරණයක් නිසා. මායාවේ ඇතුළත දැක්කා. එතකොට తాදී, ඒ తాදී බව මෙතන තේරුම් ගන්න පුළුවනි. ඒ తాදී බවට හේතුයත් වශයෙන්ම අපි එදත් සඳහන් කළා කතකානම් වූ පටිච්චසමුප්පාද ධර්මය පිළිබඳ අවබෝධයයි. පටිච්චසමුප්පාද ධර්මයේ ඒක විග්‍රහ කරන අවස්ථාන් වල සඳහන් වෙනවා අවිජ්ජා අවිජ්ජාපත්‍ය සංඛාරා ආදී වශයෙන් දක්වලා ඊළඟට අවිජ්ජායත්තේ වාසීස විරාග නිරෝධා සංඛාරින් නිරෝධා ආදී වශයෙන් අනුලෝම ප්‍රතිලෝම වශයෙන් දෙකක් තියෙනවා. ඒකට අවිද්‍යාව ඇති තැනක අර උපාදානස්කන්ධ ගොඩ නැගෙන දුකක් ගොඩ නැගෙන ඒක නැtei කියලා කියන්නේත් නැහැ. ඊළඟට අවිද්‍යාව නැති වෙනකොට ඒ නිරෝධය අවිද්‍යාව නැති වෙනකොට උපාදානස්කන්ධයක් ගොඩ නැගින්නේ නැහැ. දැන් මේ විද්‍යා දැක්ම ගැන නැජික් දර්ශනය ගැන කල්පනා කළොත් දැන් මෙතන ඉඳලා අපිට අර පටිච්චසමුප්පාදය ගැන එක්තරා ගැඹුරු විග්‍රහයකට බහින්න පුළුවනි මෙතෙක් මීට කලින් දේශනාවලදීත් අපේ නොයෙකුත් මේ නාට්‍ය සංදර්ශන සිනමා දර්ශන ආදී ආශ්‍රයෙන් මේ පටිච්චසමුප්පාදයේ එක්තරා ගැඹුරු කාරණයක් තේරුම් ගන්න උත්සාහ කළා. දැන් මේ මැජික් දර්ශනය ඊටත් වඩා හොඳට මේ ඕපනංගල පෙන්වුම් කරනවා. අර සිනමා දර්ශන ආදීදී ඒ අන්ධකාරය අවිද්‍යා අන්ධකාරය හැටියට අපි දැක්ුවේ ඒ අඳුරේ ඒ සිනමාවේ පේන දේවල් සත්‍ය හැටියට හැඟීම නිසා ඒ අනුව ඒ පුද්ගලයන් නොයෙකුත් විදිහේ මනෝභාවයන් ඇති කරගන්න ආකාරය දැන් මෙතන කෙලින්ම තිබෙන්නේ විද්‍යාව පිළිබඳ ප්‍රශ්නයක්. මෙතන හැබැයි වචනවල තිබෙන එක්තරා විදිහේ ශ්‍රේෂ්ඨාර්ථයක් මේ කාලේ ව්‍යවහාරයේ හැටියට මේ මෙතන දැන් මේ අපි යදුව විද්‍යාව කියන එක ඇත්ත වශයෙන් අවිද්‍යාවයි. දැන් මේක මහා පුදුම ගැටලුවක් මෙතන තිබෙන්නේ. අවිද්‍යාපත්‍ය සංඛාරා කියන එක ආශ්‍රයෙන් මේක තෝරන්න ගත්තොත් මේ විද්‍යාව පිළිබඳ අවිද්‍යාව නිසා තමයි ඒක විද්‍යාවක් වන්නේ. විද්‍යාවේ විද්‍යාත්ත්වය රඳාපවතින්නේ ඒක පිළිබඳ අවිද්‍යාව ඇති තාක් පමණයි. මේ කියන විද්‍යාවේ විද්‍යාත්ත්වය තේරුම් ගත්තොත් ඒ කියන්නේ අවිද්‍යාව නැති වුණොත් එතන විද්‍යාවක් නැහැ. මේක පටලවා ගන්න පුළුවන් නිසා අපි ඊට වඩා පහසුවෙන් කියමු මේ විද්‍යාවේ එහෙම නැත්නම් මැජික් දර්ශනයේ ඒ ඒ පුද්ගලයා ඒ අර මැජික් දර්ශනයේ දක්වපු පුද්ගලයා උපකාර කරගත්තු අර රාස උපකරණ ආදිය ඒවා සංස්කාර වුණා. ඒ සංස්කාර පිහිට කරගෙන තමයි අර නරඹන්න අර ප්‍රේක්ෂක ශාලාවේ හිටපු අය එයින් විද්‍යා දර්ශනයක් මවාගත්තේ. විද්‍යා මැජික් දර්ශනයක් මවාගත්තේ. ඒ එතකොට ඒ ඒ සංස්කාරයන් ඇති වුණේ නැහැ අර නුවණකින් අර වේදිකාවේ කොනක සිට නරඹු පුද්ගලයා තුල. ඒක නිසා තමයි ඒ තැනත්තට මැජික් දර්ශනයක් ඒකේ මැජික් එකක් නොපෙනුනේ. ඒ විදිහටම තමයි දැන් විඥාණය. විඥාන මායාවේ යථා ස්වභාවය අවබෝධ කරගන්න පුළුවන් වන්නේ ප්‍රඥාවෙන්. ඒක නිසා තමයි අර මජ්ක්‍ධිම නිකායේ මහා වේදාල සූත්‍රයේ විඥානයක් විඥාන ප්‍රඥා කියන වචන දෙකම ඒ ධර්ම දෙකම එකිනෙක හා සම්බන්ධතාවක් ඇති ධර්ම හැටියට දක්වලා තිබෙනවා. ඒවා එහෙම් පිටිම වෙන් කරලා දක්වන්නත් බෑ. සංකප්ප නොවිසංසප්ප. ඒවා සංකප්ප. නමුත් එක වෙනසක් තිබෙනවා. සංඥා භාවයේ සබ්බා විඥානං පරිඤ්ඤය. ඒ ධර්ම දෙක අතුරින් ප්‍රඥාව වැඩි යුත්තක් විඥානය පිරිසිදු දත යුත්තක්. ප්‍රඥාව වැඩි වීමෙන් කරන්නේ විඥානය පිරිසිදු දැනීමයි. විඥානය පිරිසිදු දැනගත්තාම විඥානයේ දෙයක් නැහැ, හරියක් නැහැ, බොල් බව තේරෙනවා. අන්න ඒ වගේ දෙයක් මෙතෙන්දිත් අර නුවණැසින් බැලූ පුද්ගලයාට සිද්ධ වුණේ අර ඒ බැලුව හොඳ වැඩි කම නිසාම අර මැජික් දර්ශනය සඳහා අර ඒව පෙන්වූ පුද්ගලයා පෙන්වූ ওই මැජික් කාර්යයා උපකාර කරගත්තු ඒ උපකරණවල තියෙන සංස්කාර ස්වභාවයෙන්ම නැතිලා ගියා. එයින් අපිට පේනවා අවිද්‍යාවත් සංස්කාරයත් අතර තියෙන සම්බන්ධතාවය. ඒක නිසා තමයි අවිද්‍යාව මුලට දාලා තිබෙන්නේ. අනවබෝධය නිසාමයි අර සංස්කාරයන් කියන ඒ නොසන්සුන් ඒ ඒව සංස්කාර ඒවයි සංස්කාර කප්පිය රඳාපවතින අවිද්‍යාවටයි. සංස්කාරවල යථා ස්වභාවය අවබෝධ වීම එතකොට විද්‍යාවයි. ඒ විද්‍යාව පාලනවත් එකම සංස්කාර වන්න ඊළඟට ඒවා සුද්ධ සංස්කාර වෙනවා. ඒක නිසා තමයි දැන් රහතන් වහන්සේලාට රාජිමුත්ත තේර ගාථාවෙම අපි කලින් දැක්වූ එක ගාථාවල සඳහන් වුණේ සුද්ධං ධම්ම සමුප්පාදං සුද්ධං සංඛාර සම්පති සුද්ධ සංස්කාර දැන් එක්තරා සීමිත අර්ථයකින් අපි මේ විද්‍යා දර්ශනය ගැන කල්පනා කතා කළොත් අපිට කියන්න පුළුවන් අර නුවණකින් බැලූ පුද්ගලයා තුළ ඒ විද්‍යාව පිළිබඳ ඒ විද්‍යාව පිළිබඳ මැජික් දැක්ම පිළිබඳ උපාදානස්කන්ධ ගොඩ නැගුණේ නැහැ. අර එහෙම නැති අර අනිත් මිත්‍රයා තුලයි මැජික් දැක්ම පිළිහිම් පිටින්ම මැජික් ලෝකයක ඉඳලා එළියට ආවා වගේ අර ශාලාවෙන් පිටිට ආවේ. මැජික් භාවයක් මවාගත්තා. මැජික් උපාදානස්කන්ධ ගොඩ නගාගත්තා. ඒ ඔක්කොම සිදු වුණේ අර සංස්කාරවල යථා ස්වභාවය තේරුම් නොගැනීම නිසා. එතකොට මෙන්න මේන් අපිට තේරුම් ගන්න පුළුවන් විඥානයේ යථා ස්වභාවය යම් අවස්ථාවක අර ප්‍රඥාවෙන් පිරිසිදු දුටුවා නම් ඒ අවස්ථාවේ අර සංස්කාර නිකම්ම සංස්කාර වෙන සුද්ධ සංස්කාර වෙන අනාශ්‍රව ධර්ම ඒ වයින් සංඛතයක් ගොඩ නැගෙන්නේ නැහැ උපාදානස්කන්ධ ගොඩ නැගෙන්නේ නැහැ භවයෙන් මිදුණා භවේ නොවේ ඉන්නේ ලෝකේ ඉන්න වගේ පේනවා නමුත් ලෝකේ නොවේ අර ශාලාවේ හිටියා නමුත් ශාලාවෙමත් නොවේ ඔන්න විදි තත්ත්වයක්. එතකොට ඊළඟට අපට අර තාදී කියන වචනය ඔස්සේ තවදුරටත් අර කතාව පටිච්චසමුප්පාද ධර්මයේ ගැන තවත් තේරුම් ගන්න උත්සාහ කරනවා නම් දැන් මෙතන කිව යුතුව තිබෙනවා අර සංවාදයෙන් අපිට හෙළි වෙනවා මේ මේ කතාන්තරයේ තිබෙන දෘෂ්ටි කෝණ දෙකක්. දෘෂ්ටි කෝණ දෙකක් පිළිබඳ ප්‍රශ්නයක් මෙතන තිබෙනවා. ඒ දෘෂ්ටි කෝණ දෙක අපිට පුළුවන් පටිච්චසමුප්පාද ආශ්‍රයෙන් තේරුම් කරනවා නම් පටිච්ච සමුප්පාදයක් පටිච්ච සමුප්පන්න ධර්මයක් කියලා ඔය අංග දෙක කොටස් දෙකක් බුදුරජාණන් වහන්සේ දක්වලා තිබෙනවා. සමහර සූත්‍රවල නිදාන සංයුත්තේම අපි ඒව කලින් උගටා දැක්වුවා. පටිච්ච සමුප්පාදන්ට උපික්කවේ දේහිස්සාමි පටිච්ච සමුප්පන්නේච ධම්මේ. මම පටිච්ච සමුප්පාදියකුත් දේශනා කරනවා පටිච්ච සමුප්පන්න ධර්මයේ තේරුම් ගන්න. ඒ වගේම මේ මේ වචන දෙකට සමාන්තරව යන තව පද දෙකක් සමහර විට යොදනවා. හේතුච සුදිට්ඨෝ හෝති හේතු සමුප්පන්නේච ධම්මේ. දැන් ඔය ආර්ය ශ්‍රාවකය වෙන එකක් තබා සෝවන් ඵලය ලැබූ පුද්ගලයා ගැන සඳහන් සඳහන් වෙනවා. ඒ තැනත්තා විසින් පටිච්චසමුප්පාදේ අර දෙයාකාරයෙන්ම තේරුම්ගෙන තිබෙනවා. හේතුච සුදිට්ඨෝ හෝති හේතු සමුප්පන්නේච ධම්මේ. හේතුවක් දුටුවා හේතු සමුප්පන්න ධර්මයෙන් දුටුවා. ඒකම තමයි අප කලින් සාකච්ඡා කළ අර උපතිස්ස කෝලිත කථාන්තරේ ගිරග්ග සමාජය පිළිබඳ කතාවේ අර අත්ජි ස්වාමීන් වහන්සේ ඒක ඒ ගිරද්ද සමජ්ජය දැකලා කලකිරීමක් ඇති කරගෙන අර ඊට පසුව අවස්ථාවක කලකිරීමක් ඇති වුණාට පස්සේ ඒකට සිත සූදානම් වෙලා තිබෙන අවස්ථාවේ අත්ජි ස්වාමීන් වහන්සේ උපතිස්ස පරිබ්‍රාජකයාට "ඒ ධම්මා හේතුප්පභවා තේසං හේතුං කථාගතෝ ආව තේසං ච යෝ නිරෝධෝ එවං වාදී මහා සමනෝ" කියලා කියනකොට මුළු මහත් සංසාර ගැටලුවේ මේ මැජික් දැක්මේ රහස එලි කරගත්තා උපතිස්ස ස්වාමීන් වහන්සේ උපදිත පරිත්‍රාජික පසුසාරි පුත්‍රයන් වහන්සේ අර මුල් පද දෙකෙන්ම යේ ධම්මා හේතුපබවා තේසං හේතුන් තථාගතෝ ඒ ප්‍රඥාව අධික නිසා තේරුම් ගත්ත එකපාරටම යන්කින්ච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං සමුදය ටික කිව්වහම ඒකෙන්ම තේරුම් ගත්තා යන්කින්ච සමුදය ධම්මං යමක් හටගන්න ස්වභාවය නම් ඒත් නිරුද්ධ වෙන ස්වභාවයයි කියලා. එතකොට ඒ පදහතරමහලයි ඊළඟට කෝලිත ඒ බ්‍රාහ්මණ පරිබ්‍රාජකයා සුවාන් ඵලයට පැමිණි කොහොම නමුත් අපිට පේනවා මෙතන මෙතන හේතු කියලා කියන්නේ එතකොට මේ ගාථාව নানা ආකාරයෙන් තෝරනවා නමුත් අත්ත වශයෙන් මෙතන ගන්න තියෙන්නේ හේතු කියලා කියන්නේ ඒ පටිච්චසමුප්පාද ධර්මතාවයි බොහෝ විට පටිච්චසමුපාදී කුමක්ද කියලා අහුවාම අර අංග 12 අනුලෝම ප්‍රතිලෝම වශයෙන් කටපාඩමින් කියනවා මිසක් අර මුලින් තිබෙන ඊට ඊටාත්ම වැදගත් කොටස අස්මින් සති ඉදං හෝති මසුපාදා ඉදං උප්පජ්ජති අස්මින් අසති ඉදං නොහෝති මස්ස නිරෝධා ඉදං නිරුද්ධති කියන පටිච්ච සමුප්පාද ධර්මය අමතක කරනවා ඒක තමයි පටිච්ච සමුප්පාද න්‍යාය ඒ පටිච්ච සමුප්පාද දේශනාවේ හරය ඒකයි ඒකයි අර අර ගාථාවේ සඳහන් වන්නේ එහෙම නැතුව අර යේ ධම්මා හේතුප්පගෝ ආදී මේ අවිජ්ජාව නෙවෙයි එතන කියන්නේ ඒක ඊටාම ගැඹුරු කාරණයක් මක්නිසාද අර අංග 12ම පටිච්චසමුප්පන්නයි. 11ක් නෙවෙයි අංග 12ම පටිච්චසමුප්පන්නයි. අවිද්‍යාවත් ආශ්‍රය වෙන නිසා ආශ්‍රව සමුදය අවිද්‍යාව සමුදය අවිද්‍යාව සමුදය ආශ්‍රව සමුදය එතන ඊටාම ගැටලු තැන. නමුත් ඒ අංග 12ම පටිච්චසමුප්පන්නයි. එතකොට මෙතන ධර්මතාවයි ධර්මතාවයි අර අස්මින් සති දං හෝති කියන ඒ ප්‍රකාශනය කියවෙන්නේ. එතකොට පටිච්චසමුප්පාදය තේරුම් කරනකොට දැන් බහුධාතුක සූත්‍රාදී, මේ මජ්ක්‍ධිම නිකායේ බහුධාතුක සූත්‍රාදී තැන්වල පටිච්චසමුප්පාදය ගැන ප්‍රකාශ කරනකොට අර පළමුවෙන් ඉදිරිපත් කරන්නේ අර අස්මින් සති ඉදං හෝති කියන ධර්ම න්‍යායයයි. ඊළඟට ඒක සම්බන්ධ කරන්නේ ද්වාදසංගයත් එක්ක යදිදා එනම් කියලා. ඒ එනම් කියන එකෙන් තේරෙනවා එතකොට අර නිදර්ශනයි. පසුව කිව්ව අංග 12 නිදර්ශන පමණයි. ඒව පටිච්චසමුප්පන්න ධර්ම. ඒව නෙවෙයි හේතු. ඒව හේතු සමුප්පන්න ධර්ම. හේතුව අස්මින් සති ඉදං හෝති මස් උප්පාදා ඉදං උප්පජ්ජති අස්මින් අසති ඉදං නොහෝති මස් නිරෝධා ඉදං නිරුද්ධති අනුනේ ධර්මතාවයි ඒ සත්‍යතාවයි අර තථාගතයන් වහන්සේ තේරුම් ගත්තේ අර නුවණැසින් බැලූ පුද්ගලයා අර ප්‍රේක්ෂකාගාරයේ දිහා බලලා අනුකම්පාවක් ඇති වුණ අවස්ථාවේ ඒ පුද්ගලයාට ඇති වුණේ ඒ විදිය අවබෝධය මමත් මේ විදිය තැනක හිටිය කාලයක් මේ විදියේ මෝඩකම් කළා නේද කියලා අර අවිද්‍යාව නිසා මෙන්න මෙහෙම ධර්ම પરම්පරාවක් ඇති වෙනවා. උපාදානස්කන්ධ ගොඩක් ඇති වෙනවා. අවිද්‍යාව නැති වුණාම ඒව නැහැ. එතකොට ඔන්න නිරෝධය දැකීමෙන් මේ සම්පූර්ණ වෙන සිද්ධ වුණේ. නිරෝධය දැකීමෙන් අර තේරුම් ගන්නවා මේ ලෝකයා සත්‍ය හැටියට ඒකාන්ත සත්‍ය හැටියට සදාකාලික නිත්‍ය හැටියට සැලකෙන හැම දෙයක්ම මේවා සිතෙන්ම ඇති වුණු දේවල් මනෝපුබ්බංගමා ධම්මා වගේ මේවායේ නිරෝධයකුත් තිබෙනවා මේවා මෙතනම නිරුද්ධ වෙනවා මේ සලායතනෙ නිරුද්ධ කරගන්න පුළුවනි. එතකොට මේ සලායතනයන්ගේ ඇතිවීම කියලා ඉන්නේ සමහර විට ඔය පරිච්ඡම්පාදයේ වරනකොට අර මව් කුස පිළිබඳව සම්බන්ධ කරගෙනයි තෝරන්නේ. නාම රූප සලායතන ඕවා තෝරන්නේ පිටින්ම මේ ද්‍රව්‍ය භෞතික කතාන්තරයක් ආශ්‍රයෙන්. නමුත් මෙතන මේ සලායතනේ මේ සලායතනේ හට ගැනීම දුප්‍රිය බුදුරජාණන් වහන්සේ මේ විදිහේ ඒ මව් කුසට හිත ඇරලා නෙවෙයි. එහෙම නැත්නම් ඊයේ මේ දරුවෙකු පිළිබඳ කාරණයක් නෙවෙයි මෙතන. ඒ සලායතනයන් ඇති වෙන ආකාරය ප්‍රඥාවෙන් දුටුවා ඒ අර චක්කුං චපටිච්ච රූපේච උපජ්ජ චක්කු විඥානං ආදී වශයෙන් ඒ දක්වූ කාරණේ අනුව ඒ සලායතනයන් එළියතනම හට ගන්නවා ඒ ආයේ නිරෝධයකුත් තිබෙනවා හට ගන්නා ස්වභාවයක් තිබෙනවා අර මැජික් දර්ශනය වගේම දෙයක් මේ මුළු මහත් ලෝකයේම තිබෙන දේවල්. ඔන්න ඉදී ඒ කාරණය තමයි එතකොට අර යේ ධම්මා හේතුප්පභා. එයින් අපිට පේනවා පටිච්චසමුප්පාද ධර්ම හරියාකාර පෙන්නු විස්තර කරනවා නම් අපි ඉස්සෙල්ලා දක්වන්න ඕන අර අස්මින් සති ඉඳන් හොති කියන ධර්ම න්‍යායය. නියම පටිච්චසමුප්පාදේතන. දැන් මෙතන මේ තිබෙන අවුල අත්වශයෙන් කියනවා නම් දැන් බුදුරජාණන් වහන්සේ අත දික් කළා අන්න කැලයක් කියලා දක්වුවාම යම් කිසි කෙනෙක් ඒක එක ගහක් අල්ලගෙන මෙන්න මේකද කැලේ කියලා මේකයි කැලේ කියලා තේරුම් ගන්නවා වගේ එහෙමත් නැත්නම් මේ කැලේ තියෙන ගස් ටික ගණන් කරලා ඔන්න මං කැලේ දැක්කා කියලා හිතා ගන්නවා වගේ දෙයක් මේ පටිච්චසමුප්පාදේ අංග 12 කටපාඩම් කර ගැනීමෙන් පටිච්චසමුපාදයේ තේරුම් ගන්න උත්සාහ ගැනීම. නමුත් මෙතන ඉතාමත්ම ගැඹුරු කාරණය තමයි මෙන්න මේ පටිච්චසමුප්පාදය. ඒ කියන්නේ මේ ධර්මතාව. අස්මින් සති ඉදං හෝති, ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති. අස්මින් අසති ඉදං නොහෝති, ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති. දැන් මේ මේ දෙක අතර සම්බන්ධ ගැන අපි තව ටිකක් කල්පනා කරලා බලමු. පටිච්චසමුප්පාදයත් පටිච්චසමුප්පන්න ධර්මයක්. සාමාන්‍ය ලෝකයා අර පටිච්චසමුප්පන්න ධර්ම ඒවත් ඒව පටිච්චසමුප්පන්න බවවත් ගන්නෙ නෑ. ඒ ධර්ම තුලයි සිටින්නේ. ඒකයි සංසාරේ. පටිච්චසමුප්පාද ධර්මතාව දුටු පුද්ගලයා තේරුම් ගන්නවා අවිජ්ජාය සති සංඛාරවං අවිද්‍යාව ඇති කල්හිම සංස්කාරයෝ වෙත්. එතකොට අවිද්‍යාව අල්ලගන්නෙත් නෑ සංස්කාර අල්ලගන්නෙත් නෑ. ඇත්ත වශයෙන් කියනවා නම් පටිච්ච සමුප්පාද ධර්මයෙන් සිත පැවැත්වීම පටිච්ච සමුප්පන්න ධර්මයන්ගේ ග්‍රහණයෙන් මිදීමේ මඟ. කිව්වේ අර අංග 12 අංග 12ම අංග 12 ගැන බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ අනිච්චං සංඛතං පටිච්ච සමුප්පන්නං කය ධම්මං වය ධම්මං විරාග ධම්මං නිරෝධ ධම්මං කියලා අවිද්‍යාවත් හයිතෝ. අවිද්‍යාවත් ඇතුළු මුළු අංග 12ම එක එක අංගයක් ගැන බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ හැම එකක්ම අනිත්‍යයි සංඛතයි පටිච්ච සමුප්පන්නයි ඒ වගේම කය ධම්මං වය ධම්මං විරාග ධම්මං නිරෝධං ඒවා අනිත්‍යයි සංඛතයි ඒවා හදාග හදලා මාවාගත්තු දේවල් වගේ කියන එකයි සංඛතම් කියන එක හැංගෙන්නේ ඒ කෘත්‍රිම ස්වභාවයක් තිබෙනවා කියන එකයි සංඛතම් ස්වාභාවික නෙවෙයි සදා නෙවෙයි සංඛතයි අනිත්‍යයි සංඛතයි පටිච්ච සමුප්පන්නයි හේතුපත්‍යයන් නිසා ඇති වුණා ස්පර්ශය නිසා ඇති සත්‍ය ඊළඟට පටිච්චසමුප්පන්න සය ධම්මා ඒ වගේම ඒවා ඡේදලා යනවා වය ධම්මා ගෙවි යනවා නැති යනවා විරාග ධම්මා නැති යනවා නිරෝධ ධම්මා නැති වෙලා යනවා ඔන්නෙන් ස්වභාවයක් තිබෙනවා මේ අවිද්‍යාවත් සහිත මේ අංග දෙකෙන් ඒ විදිහේ නැති යන ස්වභාවය තිබෙනවා කියලා ප්‍රකාශ කළා මේක අවබෝධ කරගන්නේ ප්‍රත්‍යක්ෂ කරගන්න නම් අර පටිච්ච සමුප්පන්න බව සංග්‍රහණ තියෙන්නේ පටිච්චසමුප්පාදයයි. මේ දෙක අතරේ මේක මහා පුදුම කාරණයක්. අර කැලේ ගැන කිව්ව කාරණේම වගේ. කැලේ කියලා බුදුරජාණන් වහන්සේ එතන ඉඳලා අතදික් කළ පෙන්න්නේ ඒ ගස් බදා ගන්න නෙවෙයි. ඒ ගස් ගණන් කරගන්න නෙවෙයි. මෙතන ඉඳලා බලන්න ඕනේ ඒක. බැලුවම මධ්‍යස්ථ බැල්මකින් බැලුවොත් ඒ ගස් විතරක් නෙවෙයි ගස් අතර පරතරයක්. ඒකත් අහු වෙන කැලේට. ඒක බැලුමටම අහු වෙනවා. අන්නේ විදිහ දෙයක් මෙතන එතකොට දැන් අපි මෙතනින් පෙන්වන්න කරන්නේ අර අංග 12 මේ පටිච්චසමුප්පාදයේ තීරණ ගැනීමට නම් ඒක ප්‍රායෝගික වශයෙන් අපේ ජීවිතේ ලං කර ගැනීමට නම් අර යුගල යුගල වශයෙන් අරගෙන මේ පටිච්චසමුප්පාද ධර්ම දෙකක් අතර තිබෙන අර ධර්මතාව ධර්මතාවයේ හිත රඳවා ගන්න උත්සාහ කරනවා. ඒක ඉතාම අමාරු දෙයක්. මක් නිසාද ලෝකයා ද්වේතාවේ යට වෙලා ඉන්නේ. එක්ක මේක මත අල්ල ගන්නවා එක්ක ඒක අල්ල ගන්නවා. ඔන්න ඒ විදිහේ අර මේව ඉද නඟුරන් න උභිලමන්තරේ කියලා කියන ඒ රහතන් වහන්සේගේ සිටියේ தත්වය ලෝකයට ගන්න අමාරු. සාමාන්‍ය ලෝකයා ජීවත් වෙන්නේ එක්ක මේක අල්ල ගන්නවා එක්ක ඒක අල්ල ගන්නවා. එක්ක අවිජ්ජාව අල්ල ගන්නවා එක්ක සංස්කාර අල්ල ගන්නවා. දැන් මෙතන ඉදිකම නැහැ. අර අර දෙක අතර සම්බන්ධයේ සිට පවත්වන අවස්ථාවේදී අවිද්‍යාව මෙත්තාවකාලිකව තදංග වශයෙන් හෝ මිදුණා. සංස්කාරයන්ගේ විමෝහන ස්වභාවයෙන් කාලකාලිකව හෝ මිදුණා. අපි හිතමු දැන් මේ මැජික් දර්ශනය ආශ්‍රයෙන්ම ඒ මැජික් ඒ මැජික් දර්ශනය පෙන්වුම් කරන පෙන්වන තැනත්තා ඒ යම්කිසි මහා ප්‍රාතිහාර්ය වගේ කලින් හිතු දෙයක් කරනවා ඒ කරන අර කෙරීමට උපකාර කරගන්න ඒ දේවල් දැන් පෙන්වනවා අර ව්‍යාජ උපකරණ හොරනිල් හොරබොත්තම් පෙන්වනවා එතකොට යම් කිසි කෙනෙක් මේ අවස්ථාවේ කල්පනා කරනවා නම් මෙන්න මේ මේ මේවා නිසා මේ මේවායි මේ සංස්කාර ස්වභාවයක් තිබෙන්නේ කියලා. එතකොට ඒ පමණකම අර සංස්කාර ගඩි ගල්ලගන්නෙත් නෑ ඊළඟට අවිද්‍යාවට අවිද්‍යාවත් ඒ පමණටම කිවිල යනවා. ඔන්න ඒ විදිහටයි අර එක එක අංග දෙවි යන්නේ. කය ධම්මං, වය ධම්මං, විරාග ධම්මං, නිරෝධ ධම්මං. එතකොට අවිද්‍යාව අවිද්‍යාව ඇති කලහිම සංස්කාරයෝ වෙත් සංස්කාරවල සංස්කාර ස්වභාවය තිබෙන්නේ අවිද්‍යාව ඇති තාක් පමණයි. අවිද්‍යාව හට ගැනීමෙන් සංස්කාරය ඇති වෙනවා. අවිද්‍යාව නැති කල්හි සංස්කාරයන් සංස්කාරවල සංස්කාර tattve නැත. අවිද්‍යාව සම්පූර්ණයෙන්ම නැති වුණාම සංස්කාරයක් නැත. කියලා ඔන්න එතකොට ඒ අංග දෙක ඒ විදිහටම තමයි ඊළඟට අපි මේ ටිකක් දුරක් මේක තේරුම් යනකම් විස්තර කරන්න බලමු. ඊළඟට අපි ගන්න සංස්කාර සහ විඥාන, සංඛාරපත්‍ය විඥාන, සාමාන්‍යයෙන් ලෝකයා විඥානයේ ඒක ඝන ඒකීය දෙයක් හැටියටයි සැලකන්නේ ආත්මය හැටියටයි සැලකන්නේ අනිත් හැම එකක්ම අල්ලගන්න බැරි නම් විඥානය අල්ලගන්නවා ඇසට නොපෙනෙන දෙයක් නිසා මේක තමයි ආත්මය කියලා එතකොට යම් කිසි කෙනෙක් කල්පනා කරන හැම මොහොතකම අවදිව සිටිනවා නම් මේ සංස්කාර නිසා මේ විඥානය තියෙන්නේ මේ සංස්කාර හැටගෙන හැටි ගන්නත් එක්කම මේ විඥානය හැටගත්තා ඒකට අදාළ සත්‍යං සත්‍යං වගේ කියන ඒ එක් එක් කාරණා සම්බන්ධ චක්කුංජ පටිච්ච රූපේද චක්කු විඥාන මේ චක්කු විඥානය හටගත්තේ අසත් රූපවත් නිසා මේ ශබ්ද විඥානය හටගත්තේ මේ කණින් විතරක් නෙවෙයි ශබ්ද වලින් විතරක් නෙවෙයි වෙන අමුතුවෙන් දෙකුත් නෙවෙයි අසත් කනත් ශබ්දයක් දෙක දෙකම සම්බන්ධ වෙලා කියලා අන්නේ විදිහට අර සංස්කාර උදයි මේ විඥානයේ තියෙන කියලා කල්පනා කරනකොට විඥානයේ ඒක ධන ස්වභාවය ගැන ඒ අවබෝධය ඒක නැතිවලා යනවා විඥානයේ නැකෙන්නේ නැතිලා යන පටන් ගන්නවා කය ධම්මං, වය ධම්මං, විරාග ධම්මං, ඒ කියන්නේ කලකිරීම ඇති වෙන නිරෝධ ධම්මං. යම් කිසි අවස්ථාවක සම්පූර්ණ නිරෝධය වෙන්නේ ඒ විදිහට. සංස්කාර උඩයි විඥානය තිබෙන්නේ. ඒ වගේම තමයි විඥානයේ උඩයි නාම රූපය තියෙන්නේ. මේක නාම රූපයක් කියලා ලෝකයා හිතන්නේවත් නැහැ. අපි අර නාම රූපය ගැන කලින් විග්‍රහ කරලා තිබෙනවා. අර නාම මාත්‍ර රූපය පුත් රූප ස්වરૂපය පුත් කියලා ආදී වශයෙන් මේ දෙක එක අතර එකකට එකක් සම්බන්ධයි. ඊළඟට ඒ දෙකම ඒක අන්තෝජත බහිජත තත්ත්වයේ ඒ දෙකම විඥානයේ පිළිබිඹු වෙන එකක් පමණයි. අර බල්ලාගේ උපමාවෙන් ඒ දඬ උඩ බල්ලාගේ උපමාවෙන් එහෙම අපි දැක්කුවා. ඒ කියන්නේ අර කල්පනා කරනවා නම් මේ මේ නාම රූපය මේ ලෝකයා සත්‍ය හැටියට මමායනය කරන නාම රූපය මේක මේ විඥානයේ පිළිබිඹුවක් පමණයි. විඥානයේ පිළිබිඹු වෙන දෙයක් පමණයි. කියලා කියනකොට විඥානය අල්ලගන්නෙත් නෑ නාම රූපය අල්ලගන්නෙත් නෑ. තවත් ටිකක් එහාට අපි බලමු. සලආයතනය මේ සලආයතනය මේ නාම රූපය නිසායි තියෙන්නේ. නාම රූපයට සීමිත වූ දෙයක් මේ සලආයතනය කියලා නාම රූපය අතීතාක් සලආයතනය තිබෙනවා. නාම රූපය නැති වෙනකොට සලආයතනය නැහැ කියලා ඒ අවබෝධයේ සිත රඳව ගන්නවනේ. ඒ පටිච්චසමුප්පාද ධර්මයේ සිත හදා ගන්නවනේ. අර පටිච්චසමුප්පන්න ධර්මයන් දෙවි ගන්න පටන් ගන්නවා. ඒ වගේම තමයි ඊළඟට සලආයතනය නිසා මේ ස්පර්ශය නැති වෙන්නේ. ස්පර්ශ කියන එක සාමාන්‍යයෙන් ස්පර්ශය ලෝකයා ගැති වෙනවා. නමුත් මේ ස්පර්ශය එන අවස්ථාවට අජ්ජන් තජ්ජන් අර නන්දකෝවාද සූත්‍ර ආදී සූත්‍රවල තම වටිනා සූත්‍ර තිබෙනවා. සද්ද සද්දං තජ්ජං භන්තේ පච්චං කටිච්ච සද්දා තජ්ජා වේදනා උප්පජ්ජಂತಿ සද්දස්ස ගද්දස්ස පච්චයස නිරෝධා නිරෝධා සද්දා තජ්ජා වේදනා නිරුද්ධಂತಿ මේ එක එකක් සූත්‍ර රාශියක් කවලම් වෙන නිසා අපි ඒක දිගින් දිගට විස්තර කරන්නේ නදීම් නදීම් සංගයේ නන්දකෝවා සූත්‍රය එහෙම සඳහන් වෙනවා මේ මේ මේ මේ ප්‍රත්‍යයන් නිසා මේ මේ වේදනාවක් නැති වෙනවා එහෙම නැත්නම් මේ මෙතන කියනවා මේ ස්පර්ශය මේ කලාවතන නිසයි මේ ස්පර්ශයන් නැති වෙන්නේ කියලා කියනකොට අර ස්පර්ශය පිළිබඳව මේ මෝහණය එයින් ඉවත් කර ගැනීමට උපකාර වෙනවා කලාවතන උඩට නැගුණු දෙයක් විකට සීමා වුණු දෙයක් කලාවතන නැති වෙනකොට ඒකත් නෑ ඊළඟට ඒ වගේම තමයි වේදනාව වේදනාව මේ ස්පර්ශය නිසායි කියලා අර වේදනාව වේදනාවට හේතුව කෙරෙහි හිත යොදවනකොට ඒ ස්පර්ශය පිළිබඳවත් නොයල්මෙනවා වේදනාව පිළිබඳවත් නොයල්මෙනවා. ඔන්න ඔය විදිහේ ධර්මතාවක් මෙතන මේ තවදුරටත් මේක ඉතින් දිගට කියන්න හැකි. නමුත් දැන් සාහේන පමණ කාරණේ පැහැදිලි වෙනවා කියලා හිතනවා. ඔය වගේම තමයි ජාති ජරා මරණ කියන දෙකේ පිළිබඳව කාරණේ අවසාන වශයෙන් කියනවා. එහෙම නැත්නම් අපි තව ටික ඕනනම් ගනිමු මේ වේදනාව ඊළඟට තණ්හා උපාදාන උපාදානය නිසා මේ භවය පවතින්නේ කියලා යම් කෙනෙක් කල්පනා කරනවා නම් අර භවය දැඩි කොට ගන්නෙ නෑ මේ මේ පවන්වත් අල්ලගෙන සිටින නිසා තමයි මම මේ දැන් දේශකෙක් හැටියට සාමාන්‍යයෙන් මේක මේ දේශනාව දැනුණත් කෙනෙක් සමහර විට හිතාගන්න උපාදානපත්‍ය භව මට මේ ධර්ම දේශකත්වය ලැබිලා තිබෙන්නේ මේක මේ අමුතුවෙන් හිමි වූ දෙයක් නෙවෙයි මේ පවන්වත් බාහිර වශයෙන් කලකරනවා පවන්වත් අල්ලගෙන ඉන්න කෙනෙක් හිතාගන්නවා මේක ඉදිරියට තියාගෙනකොට දේශනා කරනවා කියලා. මගේ ධර්මදේශක භාවය එතන උපාදාන පත්‍ය භව මේ ඉතාලේදී තේරුම තුනේ කිව්වේ. ඊළඟට භවපත්‍ය ජාති ඒ විදිහ යම් කිසි භවයක් ප්‍රවත්මක් ඇති කරගත්තනම් අර විඥාදක්ම අවස්ථාවේ අර නරමන්න අමුතු මැජික් ලෝකයක හිටියේ. ඒ මැජික් ලෝකයේ ඇති උනේ අර ඒවා මැජික් ඒවා උපාදාන කරගත්තා. ඊළඟට ඒ භවය ඒ භවයේ එළියට ආවම සමහර විට ටිකක් කනගාටුවක් හිතෙනවා අනේ කදිම මැජික් ගත්ම ඉවර වුණා නේද කියලා. අන්න ඒ වගේ දෙයක් තමයි මේ භවය කෙනෙක් අහමවා හිතා ගන්නවා අර කොට බිත්තියකින් කොට බිත්තියකින් මෙහා ඉඳ මෙහා ඉඳගෙන ඉන්න කෙනෙකුට එහා පැත්ත පේන්නේ නැතුව වගේ මේ එක් එක් භවය කියලා අපි ගන්න උත්පත්තිය අපේ මව්පියන් කියලා අපේ මව්පියන්ට සීමා වුණු ඒ ඒක කෙලවරක් උයි අපි අපි මේ ಜಾති කියලා ගන්න උත්පත්තිය කියලා ගන්න ඊළඟට මේ ශරීරයේ කෙලවර තමයි අපි මරණය කියලා ගන්න මේ අනිත් භවය කියලා ගන්නේ හරියට අර කොට කිට්ටියකින් මෙහා ඉඳගත්තු වගේ තත්ත්වයක් තිබෙන්නේ. මේව සංස්කාරක සංකතියක් කියන අවබෝධය නැහැ. එතකොට මේ භවයේ මවාගත්තු එක කෘත්‍රිම දෙයක් මේක ඒ භවයේ උදයේ ಜಾති කියන සංකල්පයේ තියෙන්නේ. මේ අනේකකම ಜಾති කියලා එතකොට උද්දත කියලා කියන්නේ දැන් සමහර විට සාප්පුවකින් ගන්නවා ඊටාත්ම කරුණ වෙච්ච බඩුවක් හොඳට සායම් දාලා කියන නිසා අපි හිතා ගන්නවා අලුත් දෙයක් කියලා ගෙදර ගෙනියනවා. එනිකට පස්සෙන් තමයි ඒක ක්‍රියාවිරහිත වෙන එක්ක බිඳිලා යනවා. මේ අලුත් පිටම ගත්තු gaduව ಜಾති අපිටද අර අර්ථ ගත්තා මේ මට මේක උපන්නේ අර මණික උපන්නා වගේ මට මේක උපන්නේ මේ ඉඩ මේක අලුත් පිටමයි තාම තියෙන්නේ ඒක නිසා මේක දිහා බලාපොරොත්තු නැති විදිහට ඉතින් ජරා මරණ ශෝක පරිදේව මේ ඔක්කොම එතකොට මේ මේ අපිට ගන්න පුළුවන් ওই විදිහට අංග යුගල වශයෙන් අරගෙන ඒ යුගල අතර පවතින මේ ධර්මතාව දැකීමයි පටිච්චසමුප්පාදය දැකීම අංග 12 කටපාඩම් කරගෙන අනුලෝම පටිලෝම වශයෙන් කීම නොවේ එතකොට මේ විදිහට කල්පනා කරනකොට මුදන් මෙතන අනුලෝපපටිලෝම කාරණේ පිටාමත් වැදගත් දෙයක්. එයින් පෙනෙනවා මේවා මේවා මේවා හටගන්න නිසාමයි මේවා නැතිවීමක් තිබෙන්නේ. යංකින්චි සමුදය ධම්මං සබ්බං සං නිරෝධ ධම්මං. යමක් හටගන්න ස්වභාවය තිබෙනවා නම් ඒ කාන්තෙන් මේ නිරුද්ධ වෙන්නත් ඕන. ඒ වගේම මේ සමුදය සමුදය පක්ෂයක් නිරෝධ පක්ෂයක්. ඉතින් අර රහතන් වහන්සේගේ වෙනස කියන්නේ සම්පූර්ණයෙන්ම මේක ආශ්‍රවයන්ට යටත් නොවන තත්වයකින්ම සීනාශ්‍රව වශයෙන්ම මේ නිරෝධය දුටුවා. සාමාන්‍යයෙන් දැන් මෙතන තවදුරටත් අපිට යන්න පුළුවන් පටිච්චසමුප්පාදයේ ගැන කාරණිය අර අවිද්‍යාව මුලට දාලා තිබෙන්නේ මක් නිසාද? එයා එය නිත්‍ය නිසාවත් ඒක අහේතුක නිසාවත් නෙවෙයි. ගැඹුරුම ප්‍රශ්නය සතරින් මිදීමේ ගැඹුරුම ප්‍රශ්නය තිබෙන්නේ ආශ්‍රව කියන වචනේ තුලයි. ආශ්‍රය වෙන සමහර විට හතරක් හැටියට දක්වන කාමාසෝ භවආසෝ අවිජ්ජාසෝ දිඨාසෝ කියලා. දිඨාසෝ අවිජ්ජාසෝ නමුත් බොහෝ තැන්වල ඔය අරහත්ය පිළිබඳව සඳහන් වෙන තැන්වල කාමාසෝපි චිත්තං විමුච්චති භවසෝපි චිත්තං විමුච්චති අවිජ්ජාසෝපි චිත්තං විමුච්චති තුනක් හැටියට දක්වනවා මත් නිසාද අවිජ්ජා කියන එක තමයි අල්ලන්න පුළුවන් දික්ටි කියන එකත් ඒක නිසා එතකොට කාම මේ ආශ්‍රය කියන එක අපිට තේරුම් ගන්න පුළුවන්. දැන් ලෝකයේ ආශ්‍රය කියන වචනෙට තියෙන අර්ථයට බොහෝ දුරට සමානයි මේක. සාංශාරික පුරුදු ප්‍රවාහය මේවට පෙළඹිය යන ස්වභාවයක් තිබෙනවා මේ ආශ්‍රය ධර්මවල. ගලාගෙන එන ස්වභාවයක් තිබෙනවා. එතකොට මෙන්න මේ ආශ්‍රයයන් දැන් ලෝකයේ ලෝකයාගේ සංසාරික තත්ත්වය තුළ කාමයන් මවා ගන්න, භවයක් මවා ගන්න ස්වභාවයක් තිබෙනවා. ඒක තමයි මේ කාමාශව කාමයන්ට ඇදී යන ස්වභාවය භවයක් මවා ගන්න ආලයාරාම ආලේරත භවාරාම භවරත භව සම්මුත්තා ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ ඒ විදිහට ඒ භවයක් මවා ගන්න ස්වභාවයම තිබෙනවා ඒ වගේම අවිජ්ජාසෝ කියන එක ඒක සමහර විට තේරෙන්නේ නැති වෙන්න පුළුවන් මක් නිසාද අවිජ්ජා කියලා මේ වෙනම අංගයක් හැටියටත් තියෙනවා ඒකම ආශ්‍රය හැටියටත් තියෙනවා අවිද්‍යාවත් එක්ක ලකුරුද්ද බොහෝ විට සංසාරගත සත්‍යයගේ තිබෙනවා අඳුරට පියකමකුත් ආලෝකයට අප්‍රිය කරන ස්වභාවයක ආලෝකයට ඇසවසා ගන්න ස්වභාවයක් ලෝකයා තුල තිබෙනවා පහසුවෙන් අමතක කරන ස්වභාවයක් ලෝකයා තුල තිබෙනවා එහෙම අමතක කරලා තමයි මේ භවයේ පරිහරණය අන්ත කාලය අන්න ඒකම තමයි මේ අවිද්‍යාවකේ ඒ අවිද්‍යාව ඒ ආශ්‍රය කොයිතරම් බල සම්පන්නද කියතොත් මහා තීක්ෂණ ප්‍රඥාවෙන්ට පවා එකතරේකද අරහත් වෙන්න ධර්ම tattve හතර සැරයක් කරකැවෙන්න ඕන සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියලා ඒ ඒ ආශ්‍රව ගොඩක් කැපීමේ අමාරුකම පෙන්වන්න තමයි අර හත සෝවාන් පුද්ගලයා පිළිබඳව හත් සැරයක් කියලා ඊළඟ සතරදාගාමී එක් සැරයක් ආදී වශයෙන් ඒ ව්‍යවහාරය පවා තියෙනවා. එතකොට මේ ආශ්‍රවයන් කතා හැරීමෙමගත් මේකමයි මේ පටිච්චසමුප්පාද ධර්මයමයි. මේකම සමහර විට දක්වනවා මේ මේ මේකම ප්‍රතිපදාවයි. මක්නිසාද ප්‍රතිපදාව කියන අර අංග 12 කටපාඩම් කිරීම නොවේ. අර පටිච්චසමුප්පාද ධර්මතාවයේ හිත පැවැත්වීමයි. අස්මින් සති ඉදං හෝති මස් උප්පාදා ඉදං උප්පජ්ජති අස්මින් අසති ඉදං නොහෝති මස් නිරෝධා ඉදං නිරුද්ධති ඒ ඒ දිනු කරලා ඒ තාමත්ම අමාරු වැඩක් ඒක එහෙම හිතරඳවා ගැනීම විස්තල යනවා එක්ක එහා එක අල්ල ගන්නවා එක්ක මෙහා එක අල්ල ගන්නවා දේතාවී ලෝකයා කවුද බොහෝ කාලයක් ජීවත් වෙන්නේ මේ මැද මැද මැදවත් නොරඳී සිටින තත්වයක ඉරහතන් වහන්සේ ලබා ගන්න. ඒක තමයි බාහ්‍ය සූත්‍රයේ නේවිත නහුරං න උභයමන්තරය කියලා ප්‍රකාශ කළ තිබෙනවා. යතෝ කුත්වා යතෝ තං බාහ්‍ය නතේන තතෝ තං බාහ්‍ය නතත් යතෝ තං බාහ්‍ය නතත් තතෝ තං බාහ්‍ය නේවයිද න හුරං න උභයමන්තරේ අර එකක් පිළිබඳවත් මඤ්ඤණාවන් කරන්නේ නැත්නම් ඒ එක එක එක සංකල්පයක් තුලවත් ලැබගන්නේ නැහැ ඒක ඇතුල් වෙන්නේ නැහැ ඒක ඇතුල් වෙන්නේ නැත්නම් ඔබ මෙතනත් නොවේයි, එතනත් නොවේයි, ඒ දෙක අතරත් නොවේයි. එක එක එම දුක දුකේ කෙලවරයි. ඒකට පරිච්ඡම්පාණ පරිච්ඡම්පාද ධර්ම හරියාකාර අවබෝධ කරගත් පුද්ගලයා අවිද්‍යාව ගැඳින්නෙත් නෑ සංස්කාරවල ගැඳින්නෙත් නෑ ඒ ඒ දෙක අතර සම්බන්ධතාවය දැකීම නිසා සංස්කාරවල ගැඳින්නෙත් නෑ විඥානය ගැඳින්නෙත් නෑ ඒ දෙක අතර සම්බන්ධතාවය දැකීම නිසා සමුදේ වයිනසි ඔන්න විදිහේ තත්වයකුයි තිබෙන්නේ මෙන්න මේ දර්ශනයම පීඨ කරගෙන තමයි අර තථාගතයන් වහන්සේ පාදී ගුණය දිනු කරගත්තේ අපල ඉතාමත්ම උත්තරීතර ප්‍රණීත වූ තාදී බව නොදත්කම නිසා වෙන අර අර සංජය බේලා ටිකුත්තගේ වගේ අර ඇඟ බේරා ගැනීම ප්‍රතිපත්තියක් නිසාවත් කරන මධ්‍යස්ත දෙයක් නෙවෙයි මෙතන බුදුරජාණන් වහන්සේ අර මේ සත්‍ය කියා හෝ බොරුව කියා හෝ නොකියන්නේ ප්‍රකාශන කරන්නේ. ඒ නිසා දකින්නවා අවිද්‍යාව ඇති කල්ලි මේවා මේවා සත්‍යයි. අවිද්‍යාව ඇති තාක් සලආයතනය සත්‍යයි. සලආයතනය සත්‍ය හැටියට ලෝකයට පෙනෙනවා. අවිද්‍යාව නැති වුණාම තමයි නිරෝධී දුටු පුද්ගලයාටයි සලආයතනය බොරු දෙයක් කියලා විද්‍යාවක් මේ විඥානයේ මායාවක් හැටියට වැටෙන්නේ. අන්‍ය අවබෝධී පිච්චි පුද්ගලයා අරක ඒකාන්ත සත්‍ය හැටියට ගන්නෙ නෑ. ඒ වගේම ඒව සත්‍යය කියලා කියන පුද්ගලයන් පිළිබඳවක් ගැදිව ගන්නෙ නෑ. මක්නිසාද අර වැඩි හිටිය කුඩා දරුවෝ පුබසන් ප්‍රශ්න වලට පිළිතුරු දෙන්නා වගේ ඒ වගේ එක්තරා විදිහක සහන සහනශීලීත්වයක් බුදුරජාන් වහන්සේ මේ සූත්‍රයෙන් ප්‍රකාශ කරනවා. සත්‍ය tattya සමා දුක්වා. දැන් මෙතන ඊළඟට අපිට තේරුම් ගන්න පුළුවනි අර අපි කලින් සඳහන් කළා පච්චේක සත්‍යේසු පුතු නිමිත්තා. පච්චේක සත්‍යේසු පුතු නිමිත්තා සාමාන්‍ය දෘෂ්ටිගතිකයින් ලෝකේ තම තමන්ට තමන් තමන්ට පමණක් සත්‍ය වූ දෘෂ්ටිවල එල්බගෙන සිටිනවා. පච්චේක සත්‍ය කියලා වචනයක්. ඒක ආශ්‍රයෙන් අපි අර සය සංගුත්ත කියන වචනේ තේරුවේ. සය සංගුත්තේසු කියන ගැඹුරු වචනයක් තිබුණා. අපේ තේරුවේ ඒකේ තම තමන්ගේ ස්වකීය වූ ඒ දෘෂ්ටිවල කොටු වෙලා සිටිනවා. ඒ කොටු වෙලා සිටින්නේ මක් නිසාද? ඒක අර චූල වියෝ සූත්‍රයෙන් උපුටා දක්වූ ධාතහන් ප්‍රකාශ වුණා. නහේව සත්‍යානි බහූනි නානා අඤ්ඤත්‍ර සංඥාය නිච්ඡානි ලෝකේ. ඒ සංඥාවන් තම තමන්ගත්තු සංඥාවල් අනුවයි ඒවා සත්‍ය හැටියට ගණන් ගන්න. ඒ තම තමන්ගේ ස්පර්ශය අනුවයි. අර අර ශාලාවේ ඉඳලාගෙන බැලුව නිසා යම් යම් දේවල් පිනුන්නේ අර විද්‍යාකාරය පෙන්වන සමහර නියම ආකාරය පිනුන්නේ. ඒ අවිද්‍යාව නිසා අර සංස්කාර ගොඩ ගොඩ නැගුණා. ඔන්න ඔය විදිහට එතකොට අර පත්‍යයක සත්‍ය කියන එක. මේක තව හොඳ උපමාවක් තිබෙනවා. අපි දිගට මේවා ගැන නොකියුවත් අර උදාන පාළියේ ගැට්ටන් දවග්ගේ බුදුරජාණන් වහන්සේ ගෙන හර දක්වලා තියෙනවා ඇතයි අන්දයින් අන්දයින් සහ ඇත පිළිබඳ උපමා කතාව. ඒක ඉතාම ප්‍රකට කතාන්තරයක්. ඒ කියන්නේ අර ඒක රජ කෙනෙක් අන්දයින් පිරිසක් ගෙන්නවල ඇතිකුගේ එක එක අංගපසංග හිස කන හා වල්ග ආදී අල්ලන්න සලස්සලා ඊට පස්සේ ඇතා කොයි විදියක සත්‍යද කියලා අහුවාම අර අන්ධයින් දාත්‍යන්දයින් තම තමන් අල්ලගත්තු එක අණුව ප්‍රකාශ කළ ඇතා මෙහිම කෙනෙක් මෝල් ගහක් වගේ එහෙම නැත්නම් වංගෙඩියක් වගේ කුල්ලක් වගේ කියලා විදිහට ප්‍රකාශ කළා. ඔන්න විදිය තමයි ලෝකයාගේ අර දෘෂ්ටිය. සබ්බංකම් පස්සපච්චය ඒ තම තමන්ගේ සමාවිත ඥාන අභිඥාලාභින් ගැන පවා බුදුජානක ප්‍රකාශ කළ බ්‍රහ්මජාල සූත්‍රයේ ඒ තම තමන් ලැබූ ඒ නාමෝපිය පිළිබඳව නම් ඒ ස්පර්ශයන් නිසා ඒවා ඇති කරගත්තු සංඥාවල් නිසා මේ දෘෂ්ටි නැති කරගත්තේ. ඉදමේම සත්‍යම් මොබමන්න මේම සත්‍යය යනි සියල්ල බොරුවේ කියලා ඒ විදිහට අර තදින් දෘෂ්ටි ගන්න පෙනුනේ. බුදුරජාන් වහන්සේම එහෙම දැඩි දෘෂ්ටියක් නොගෙන අර Nirodhe Nirodhe දුටුව නිසා මේ හැම එකක්ම නිරුද්ධ වෙනවා. සිතත් නිරුද්ධ වෙනවා ධර්මයෙන්ත් නිරුද්ධ වෙනවා සිතට අරමුණු වන ඒ අරමුණු තමයි නිරුද්ධ වෙනවා කියන ඒ බඳු සත්‍ය විඥානයේ විඥාන නිරෝධය ප්‍රත්‍යක්ෂ කළා අන්න ඒ නිසා තමයි බුදුරජාන් වහන්සේ සානශීලීව මධ්‍යස්ථව ඇත්ත වශයෙන් නිශ්ශබ්දතාවය එතනට පිළිතුර අර බොහෝ අවස්ථාවල් වල කොන්න විදිහේ ඉතාමත්ම ගැඹුරු කාරණයක් මෙතනින් මේ ප්‍රකාශ වෙන්නේ මෙන්න මේකට මේක තවදුරටත් අපිට තේරුම් ගන්න පුළුවන් මේ බුදුරජාන් වහන්සේට මේ මැජික් දර්ශනය පිළිබඳව ඇති වුණු தත්ත්වය මේ මැජික් දර්ශනය පිළිබඳව නුවණැති ඇති පුද්ගලයාට ඇති වුණු தත්ත්වය වගේම බුදුරජාන් වහන්සේටත් මේ විදිය අවස්ථාවල් පැනගිලා තිබෙනවා ඒක හොඳ සාධකයක් අපට හමු වෙනවා දීඝනිකායේ මහා පරිනිබ්බාන සූත්‍රයේ බුදුරජාන් වහන්සේ පිරිනිවන් පෑමට පාවානුවර සිට කුසිනාරාවට වැඩම කරන අවස්ථාව අතරදී ගසක් යට ගසක් මුල දිවා විහාරයේ වැඩ සිටිය ටිකක් විවේක ගන්න. මේ අවස්ථාවේ කුසිනාරාමයේ ඉඳලා ඉඳලා පාවානුවරට එන කුක්කුසනවති මල්ල පුත්‍රේ ඒක නැත්ත ආලාරකාලාමයන්ගේ ශ්‍රාවකේ ආලාරකාලාම තාපසය ආගින්චඤ්ඤායතන ලැබූ ඒ තාපසයේ බුදුරජාණන් වහන්සේගේ පර ආචාර්යවරයෙක් හැටියට වගේ කලින් ඒ සඳහන් වෙන කතාවල මේ කියන කුක්කුස මල්ල පුත්‍රයා ආලාරකාලාමගේ ශ්‍රාවකේ එහෙම එනවා පරිබුදුරජාණන් වහන්සේ වැඩම දැකලා වැඳලා කොමනම් ගෞරවයක් තිබෙන නිසා වැඳලා සම්පේන කෝපන බන්තේ අබ්බජිතා විහාරේන විහරಂತಿ කියලා එක්තරා විදි ප්‍රීතිවාක්‍යයක් වගේ ප්‍රකාශ කළා කවිද්දන් කොයිතරම් ශාන්ත විහරණයකින් වාසය කරනවාද කියලා බුදුරජාණන් වහන්සේ පිළිබඳ එක්තරා පැසුම් වශයෙන් කියන නමුත් ඊළඟට ප්‍රශංසාව කරේ තමන්ගේ ගුරුවරයා ගැන ඊළඟ ප්‍රවෘත්තියක් ප්‍රකාශ කළ ආලාරකාලාමයන් කියන. මේ ආලාරකාලාම මගේ මේ ශාස්ත්‍රීයලයා මේ ආලාරකාලාම එක අවස්ථාවක මෙන්න මෙහෙම දිග ගමනක් යන අතරේ මගින් ඉවත් වෙලා ගසක් යට ඉඳගත්ත දිවා විහාරය සඳහා ඒ අවස්ථාවේ 500ක් ගැල් ඒ ස්ථානයේ පහු කරගෙන ගියා ඒ ගැල් වල පිටිපස්සේ ඒ ගැල් ටික නික්ම ගියාට පස්සේ ඒ ගැල් පිටිපස්සෙන් ගිය යම් සිපුසු එක්ක ඇවිල්ලා මේ ආලාරකාලම් තාපසයාගෙන් අසුවා මේ දැන් ගල් 500ක් මෙතෙන් ගියා මේ දැක්කද කියලා. නෑ මම දැක්කේ නෑ. සද්දය වුණද නෑ මට ඇහෙන්නේ නෑ. නිදාගෙන දීතිය නෑ මම නිදාගෙනත් නෙවෙයි කියේ. සංඥාව ඇතිව සිහිය ඇතිව දීතිය. ඔව් මම සිහිය ඇතිව සිටියේ. කියලා ප්‍රකාශ කරාම අර පුද්ගලයා ලොකු සතුටක් ප්‍රසාදයක් ඇති කරගෙන ආලාරකාලාමයන්ගෙන් ආචාර්යයන් මේක ආශ්චර්යයක් අද්භූත දෙයක් කොයිතරම් ශාන්ත විහරණයකින් ජීවත් කෙනෙක් ප්‍රයත්න ජීවත් වෙනවාද කියලා මේ විදිහේ ගල් ගමන් කරන අතරේ ඒ ගල් වලින් නික්මුණු මඩ පවාමේ සංඝාතියේ මේ ඔබතුමාගේ මේ සංඝාතියේ ගල්ුණාට මොකද ඔබතුමා ඒ කිසිවක් දැක්කේ නැහැ කියලා ප්‍රකාශ කළා ගියා කියලා ওই විතාලාර කාලාමයන් බුදුරජාන් වහන්සේ ඒ විදිහට අර කුකුස මල්ල පුත්‍රයා ආලාර කාලාම පිළිබඳ ප්‍රශංසාත්මක විදිහේ විස්තරයක් ප්‍රකාශ කළා බුදුරජාණන් වහන්සේ ඊළඟට අහනවා පුක්කුස මේ වැඩි අමාරු ඔය ගල් 500ක් යන අවස්ථාවේ ඒකම අහන්නවත් දකින්නවත් නැතුව ඉන්නකද එහෙම නැත්නම් මහ වැස්සක් වායුවෙන් ගලගලා යද්දී හෙන පුපුරමින් ගොරවමින් හෙන පුපුරන අවස්ථාවේදී ඒවා කිසිවක් නොහිතන තත්ත්වයක සිටින්නද එතකොට මේ කුකුසමල ප්‍රකාශ කරනවා ඇත්ත වශයෙන්ම අර දෙවනෝ කියපු කාර්යයෙන් තමයි අමාරු කියලා. අන්න එතකොට බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේම පිළිබඳවම අතීත ප්‍රවෘත්තියක් ප්‍රකාශ කරනවා. කුකුසමම එක් අවස්ථාවක් මේ ආතුමාවේ භුසාගාරයේ වැඩ විසුවා. භුසාගාර කියලා කියන්නේ දහයගේ. දහයගේ ගම ටික වෙලා මම වැඩ හිටියා. වැඩ වාසය කළා. ඒ අවස්ථාවේ මහ වැස්සක් වැහැලා ගලාගෙන යද්දී විදුලි කොටමින් හෙන පුපුරද්දී ඒ ඒ බුසාගාරයේම පිටපු ගොවියන් දෙදෙනෙකුත් ගවයින් හතර දෙනෙකුත් හෙන පහරින් මම එතෙන්ට විශාල ජනකායක් රැස් වුණා. අන්න එතකොට මම ඒ අවස්ථාවේ මම ඒ බුසාගාරයෙන් නික්මලා එලිමහනේ සක්ම බුසාගාරයේ දොරකඩ මම සක්මන් කරමින් හිටියා. එතකොට මේ මහ ජනකායෙන් කෙනෙක් මා ළඟට ඇවිල්ලා ආවම මම ඇහුවා මේ පුද්ගලයාගෙන් ඇහුවා මක් නිසාද මේ මේ මේ මහත්යන එකක් මෙතන රැස්විලා ඉන්නේ දැන් ස්වාමී මේ මහවැස්සක් ඇහැලා බලාගෙන යද්දි විදුලි කොටමින් හෙන පුපුරද්දි හෙන පහරින් අර ගොවිසෝහිවරන් දෙදෙනෙකුත් ඒ දවයින් හතර දෙනෙකුත් මිය ගියා. ඒකයි මේ මහතනකක් පැත්තල ඉන්නේ. ඒ තමයි ඔබ වහන්සේ කොහෙද හිටියේ? මම මෙතනමයි හිටියේ. උන්වහන්සේ නිදාගෙන දෙහිටියේ සැතපීලාද හිටියේ නෑ මම සැතපීලා නෙවෙයි හිටියේ උන්වහන්සේ නෑ උන්වහන්සේට උන්වහන්සේට සද්දේ වුණේ නැද්ද නෑ මට සද්දේ වුණේ මේ දැක්ක වත්තර ඒ සිද්ධියක් මට ඇහුන්නේ ඊළඟට මම මේ කිසිවක් දුකේ නෑ ඊළඟට සැතපීලා සැතපීලාත් නෙවෙයි හිටියේ ඊළඟට අහනවා ඔබ වහන්සේ සීයතියද හිටියේ සංඤී සංඤී සීයතියම තමයි මම හිටියේ එතකොට මේ පුද්ගලයා විෂ්ණු ප්‍රකාශ කරනවා සෝතං භන්තේ සංඤී සමානෝ ජාගරෝ දේවේ වස්තන්තේ දේවේ ගලගලයන්තේ විජුතාසු මිච්ඡරන්තිසු අතනියා පලන්තියා නේවාදසන පන සද්දං වස්සෝ එහෙනම් ස්වාමීන් වහන්සේ මේ මහ වැස්සක් වහලා බලාගෙන යද්දී වෙන පොකුරමින් විදුලි කොටමින් වෙන පොකුරද්දී ඒ කිසිවක් ඔබ ඔබ වහන්සේ දැක්කේත් නෑ අසුනේත් නෑ අසුවේත් නෑ කිසියවක් නෑ කියලා පිළිතුරු දුන්නා අන්න ඒ අවස්ථාවේ මේ බුදුරජාණන් වහන්සේ මේ අතීත ප්‍රවෘත්ති ප්‍රකාශ කරන්නේ කුක්කුස අන්න ඒ අවස්ථාවේ අර පුද්ගලයා මා ගැන ලොකු ප්‍රසාදයක් ඇති කරගත්තා අච්චරියන් වතබෝ අභුතං වතබෝ සංතේන වතබෝ පබ්බජිතා විහාරේන විහරಂತಿ කොයිතරම් ශාන්ත විහරණයකින්ද බලිද්දන් වාසය කරන්න කියතොත් මෙන්න මේ විදිහට මේ මහා දස්සක් බලාගෙන යද්දි නිබඳු සිද්ධියක් වෙලත් මේ ඔබ වහන්සේ දැක්කේ නැති. මේ මෙතන මේ සඳහන් වෙන ප්‍රවෘත්තිය ගැන ඇතම් කෙනෙක් කල්පනා කරනවා මේ බුදුරජාණන් වහන්සේ මේ අවස්ථාවේ නිරෝධ සමාපත්තියෙන් වැඩ හිටියේ කියලා. නිරෝධ සමාපත්තියෙන් වැඩ හිටිය නිසා මේ එන පහර එන ගහන සද්දයක්වත් මේ සිදුවීම් කිසිවක් නිදුකුවේ කියලා. නමුත් නිරෝධ සමාපත්තිය නම් සංඤේ සමානෝ జాగරෝ කියන වචන සඳහන් වෙන්නේ. දැන් අර පුද්ගලයා අර පුදුමේ ප්‍රකාශ කරන්නේ සෝතං කන්තේ සංඤේ සමානෝ జాగරෝ. සෝතං කන්තේ සංඤේ සමානෝ జాగරෝ දේවවත් සම්පේ දේවේ ගලගලාන්ති ආදී වශයෙන් ප්‍රකාශ කරන්නේ මේ සංඥාවත් ඇතිව අවදිව සිටියදීම මේ මහරස්සක් වතින අතරේ මේ විදිහේ සිද්ධියක් ඔබ වහන්සේ දුටුවෙත් නෑ, ඇසුවෙත් නෑ කියලා ඒ විදිහට විශ්මය ප්‍රකාශ කළේ. ඒකට සංඤී සමානව ජාගරෝ කියන වචනේ දෙන්නේ නැහැ නිරෝධ සමාපක් කියනවා. ඒ වගේම මේක අර ආකින්චඤ්ඤා කියන தත්වයක් නෙවෙයි ආලාරකාලාමෙන්ට අර ගල් 500 පිළිබඳ ප්‍රවෘත්තිය පෙන්නවා මේ ආකින්චඤ්ඤා කියන සමාපත්තියක් නෙවෙයි. මෙතන ඇත්ත වශයෙන්ම මේ ප්‍රකාශ කෙරෙන්නේ අපාර කල්ුත් සඳහන් කර ආත්මඵල සමාධිය සමාපත්තිය. ආත්මඵල සමාපත්තිය බුදුරජාණන් වහන්සේ වැඩ සිටි අවස්ථාවක සලායත නිරෝධිය ප්‍රත්‍යක්ෂ කරගෙන ලෝක නිරෝධිය ප්‍රත්‍යක්ෂ කරගෙන ලෝකයෙන් නිවත් වෙලා වැඩ සිටි අවස්ථාවකයි මේ සිදුවීම් සිදු වුනේ. ඒකයි බුදුරජාණන් වහන්සේට අර සබ්දයක් ලැබුණෙත් නැති පින්නේත් නැති. අන්න ඒ ඒකට මෙන්න මේ කාරණේ අනුව අපිට අපිට නැවතත් මතක් කරගන්න පුළුවන් අර කලහ විවාද සූත්‍රයෙන් කලින් අවස්ථාවක උපුටා දැක්වූ ගාථාවක් මහා ප්‍රේලිකා විදියේ ගාථාවක් අටුවාවලත් මේකුත් විදියට තේරුම් කරන එකක්

අන්නේ බඳු ඒවන් සමේතස්ස විභෝති රූපං අන්නේ බඳු තත්වයකටපත් වූ පුද්ගලයාටයි රූපය විභූත වෙන්නේ රූපය නැති වෙන්නේ රූප ප්‍රඥාප්තිය නැති වෙන්නේ ඒවන් සමේතස්ස විභෝති රූපං සංඥා නිදානාහි පపంచ සංඛා සංඥාව නිදානිය කොටගෙනයි පపంచ සංඛාවන් නැති වෙන්නේ මේක පపంచ සංඛා ගැන වචන අපි කලින් විස්තර කළා තිබෙනවා දැන් මෙතනින් අපිට පపంచ සංඛා කියන මේ රජිත් දර්ශන ආශ්‍රයෙන් තේරුම් ගන්නවනේ මේ ගාථාවට අවුරුද්දක් තේරුම් ගන්නවනේ අර පපංච සංඛාරයන් තමයි අර මැජික් දර්ශනය පිළිබඳ අර ශාලාවේ හිටපු පුද්ගලයා ඇති කරගත්තේ. සංහාමාන දෘෂ්ටි වශයෙන් අර ආ ඕ සූ හඬ නගමින් ගෙල දිගු කරගෙන කටමු කට අරගෙන ඇස් අරගෙන බලාගෙන අර ඇති කරගත්තේ ඔක්කොම පපංච පපංච සංඛා. ඊටාම ලක්ෂණ මැජික් දර්ශන පුදුම පුදුම දේවල්. ඔන්න ඔය පපංච සංඛාවල ඒකට සංඥාව නිදානය කොටගෙන ඇති ඇති වෙන්නේ. ඒ සංඥාවන් ඒ සංඥාව සම්පූර්ණයෙන්ම සංඥා විරාගය වෙන පිටිම ඒ සංඥාවෙන් නිදුන් තත්ත්වයකුයි අර සලායත නිරෝධ අවස්ථාවේ අරහත් ඵල සමාපත්තිය අවස්ථාවේ තිබෙන්නේ අර කලිනුත් ඔබ දක්වලා තිබෙන ඒ අරහත් ඵල සමාධියෙන් ප්‍රකාශ කළ සූත්‍රවල මේ මේව පටවිස්මින් පටවිසංගීන ආපස්මින් ආපෝ සංගීන තේජස්මින් තේජෝ සංගීන වායස්මින් වායෝ සංගීන නයිත ලෝක සංගීන පරලෝක සංගීන ඔය විදිහට දිගට විස්තර කරගෙන ගිහිල්ලා පොළොවේ පොළොව සංඥාවකුත් නෑ ජලයේ ජල සංඥාවකුත් නෑ ගිනිෙහි ගිනි සංඥාවකුත් නෑ වායුවේ වායු සංඥාවකුත් නෑ මෙලෝ ගැන මෙලෝ සංඥාවකුත් නෑ පරලෝ ගැන පරලෝ සංඥාවකුත් නෑ ওই විදිහට කිරිවත් පිළිබඳවත් සංඥා නමුත් සංඤීත 50 නමුත් සංඥාවකුත් තිබෙනවා මොකද්ද මේ සංඥාව ඒකම තමයි මේ දේශනාව මුලදී පාවිච්චි කර සංඥාව ඒකත් අර කලින් සූත්‍ර දේශනාවලදී ඒ මේ අරහත් ඵලය ගැන අපි විස්තර කරන අවස්ථාවල කලින් කීප අවස්ථාවක දක්වලා තියෙනවා ඒකං සංසං ඒකං පණිතං යද්දං සබ්බ සංඛාර සමතෝ සබ්බූපති පටිනිස්සග්ගෝ සම්නස්සෝ විරාගෝ නිරෝධෝ නිපාත. ඉතින් අපි අද නැස් කරනවා. සාවතාව සම්පින් සම්පතං කුණ සම්පතං සම්පේ දේවාන මොඩන්තු සම්ප සංකප්පි. සාවතාව සම්පින් සම්පතං කුණ සම්පතං සම්පේ දේවාන මොඩන්තු සම්ප සංකප්පි. සාවතාව සම්පින් සම්පතං